කේන්දර මහත්මයා ස්වාමීන් වහන්සේ මේ මට අර ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්නයක් මතුණා අපේ හඳුනනේ දැන් අර අපි නිදා ගන්න වෙලාවට සහ අපි සමහර ඒවා අපේ අනුගැනුමක් නැතුව වෙනවනේ හදවත ගැහෙන එක ඒ වගේ දැන් අපි කියමු අපි නිදාගත්තට පස්සේ අපි හොඳටම දන්නවනේ ඇහැරුණාට පස්සේ මේ අපේ පාලනයකින් තොරව තමයි ඇඟේ ක්‍රියාකාරීත්වය වුනේ කියලා හඳුනනේ ඒ අනුමාන ඒ අදහස මත හඳුනනේද අර අනාත්ම සංඥාව ඒ කියන්නේ ඒක අපි මේ මේ අපේ අපි අපි දැනුවත්ව කරන වැඩක් නෙමෙයි මේක මේක ඉබේ කරන වැඩක් කියන ඒ සංඥාව එනෝ නේද හඳුනනේ උනට ඒක අර ඒක මේ අනාත්ම අවබෝධය එන්නේ නැත්තේ ඒ ඒ කියන්නේ අපි නිවන් දැකලා දකින්නේ නැහනේ ඒ සංඥාව ඒක දැනුණු තේරුණාට මොකද ඒක එතන පරස්පරය මොකක්ද හඳුනනේ ඒක ඒක දැනුණයි කියලා ප්‍රමාණවත් නැහැ අපට ආත්ම දෘෂ්ටිය දුරු කරන්න. මොකද ඒ ස්වභාවිකව සිද්ධ වෙන හෘද ස්පන්දනය, සිපිය හෙලීම, ශ්වසන ක්‍රියාකාරීත්වය ආදී මේ පද්ධතිවල ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය, ආදී ස්නායු පද්ධතිය මේ ඔක්කොම ක්‍රියාත්මකයි. නමුත් මේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය මත නෙමෙයි අපට මේ ආත්ම සංකල්පය ඇති වෙන්නේ. සිත සහ සිත විසින් හසුරුවන ක්‍රියාකාරය. ප්‍රධාන වශයෙන් අපිට මේ අර්බුදය ඇති වෙන්නේ අර අර මං කිව්වේ අර මේ රොබෝ යන්ත්‍රය ගැන ඒකේ හાર્ඩ්වෙයාර් සම්බන්ධ නෙවෙයි සොෆ්ට්වෙයාර් සම්බන්ධයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඒ ඒ වගේ අපේ මනස අපේ සිත මේ සිත කියන්නේ මොකද්ද මේක තමයි භවයෙන් භවයට යන්නේ මේක තමයි මේ මම හැටියට මේ සසර යන්නේ වගේ ඒ ආකල්පය තුරු කරන්න පහසු අර කය ස්වභාවිකව ක්‍රියාත්මක වෙනවා මේක මරණයෙන් පස්සේ අවසන් වෙනවා වගේ කාරණා සාමාන්‍ය ප්‍රඥාව අඩුවකින් තේරුම් ගන්න පුළුවන්. ඒක ගැනත් වාද විවාද කරන පරීක්ෂණ පවත්වන අය එදත් හිටියා අදත් ඉන්නවා. ඒක වෙනම කාරණයක්. ඒක තහවුරු කරගන්න. නමුත් ඒ කයේ ක්‍රියාකාරීත්වයට වඩා මේ සිත මැදිහත් වෙලා දේවල් කිරීම සම්බන්ධව තමයි අපිට බරපතල විදිහට මේ සක්කාය දිට්ඨිය අපේ සිත්වල කාවැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අර නින්දදී මෙහෙම ස්වභාවික ක්‍රියාවලියක් නේද සිද්ධ වෙන්නේ එහෙනම් මේක අනාත්මයි නේද කියලා හිතන කාරණේ විතරක් අපට ආත්ම දෘෂ්ටිය දුරු කරන්න ප්‍රමාණවත් නැත්තේ සිත සම්බන්ධව ඒ ප්‍රශ්නේ දැඩිව තියෙන නිසා. ආ ඒ කියන්නේ හම්ඳුනේ අනාත්ම කියන්නේ අපි හිතාගෙන ඉන්න தත්වයම නෙමෙයි වෙන්න පුළුවන් නේද හම්ඳුනේ අනාත්ම කියන්නේ වෙනත් දෙයක් වෙන්න පුළුවන් නේද හම්ඳුනේ අනාත්ම අනාත්ම කියන්නේ ඉතින් ආත්ම ස්වરૂපයක් නැහැ කියනවනේ කියන එකනේ. එතකොට ආත්ම කියන එක අපි එක එකනා එක එක විදිහට හිතාගෙන සමහර රූපය ආත්ම හැටියට වේදනාව ආත්ම හැටියට සංඥාව ආත්ම හැටියට සංකාර ආත්ම හැටියට විඥානය ආත්ම හැටියට පංචස්කන්ධයම ආත්ම හැටියට මෙහෙම සක්කාය දිට්ඨිය 20 ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට එහෙම එක එක විදිහෙන් එක එක්කෙනාට ආත්ම දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. එතකොට ආත්ම දෘෂ්ටිය යම් ක්‍රමයකටද ඇති වෙලා තියෙන්නේ ඒ ක්‍රමයට ලෙහෙන තාක්කල් වෙන වෙන ක්‍රම වලට මේක වැටහුණයි කියලා ප්‍රශ්නේ නැහැ. ඒක එක එක්කෙනාට රෝග හැදිලා තියෙන. දැන් අපි හිතමු සෙල් ප්‍රතිශ්‍යාව හැදෙන්න පුළුවන්. සීතල නිසාත් හැදෙන්න පුළුවන්. උණුසුම නිසාත් හැදෙන්න පුළුවන්. වෛරස් නිසාත් හැදෙන්න පුළුවන්. එතකොට සීතල නිසා හැදෙන සෙම්පතිශ්‍යාව එක විදිහක්. උණුසුම නිසා හැදෙන සෙම්පතිශ්‍යාව තව විදිහක්. වෛරසය නිසා හැදෙන සෙම්පතිශ්‍යාව තව විදිහක්. එතකොට තුන් දෙනාට වෙලා තියෙන සෙම කිපෙනේ. සෙම කිපුණාට ඒගොල්ලන්ට ප්‍රතිකාරය කරන්න ඕන මොකද්ද මූලය කියලා හොයලා. ඒ මූලයට ප්‍රතිකාරය කරන තාක්කල් ඒතනත්තාගේ සෙම්පතිශ්‍යාව සුව වෙන්නේ නැහැ.